විසිපත්වන පරිච්ඡේදය ජීවක වෙදතුරා සහ බුදු හිමියන්ගේ දින චරියාව මීළඟට මම කසී භාරද්වාජ සූත්‍රය දේශනා කරන්නම් යයි කියමින් ආනන්ද හිමි කතිකාසනයේ වෙතට ගමන් කරයි පුන්න හිමි උපාලි හිමි වෙතට හැරි පහත් හඬින් කතා කරයි මේ සූත්‍රය මා ඊතා අගය කරන එකක්. එයින් හොඳින්ම පැහැදිලි වෙනවා බුදුන් වහන්සේ මුහුණට මුහුණලා එන අභියෝගයෙන් නිවනට මඟ පෙන්වීමට යොදා ගන්නා හැටි. උපාලි හිමියන්ද හිස සලමින් එය අනුමත කරයි. රාතුන් වහන්සේලා දෙනම යලි ආනන්ද හිමියන් වෙතට සවන් යොමු කරයි. මා විසින් මෙසේ අසන ලදී. බුදුන් වහන්සේ වරක මගධ රට ඒකනාලා නම් බමුණු ගම වසන සේක ඒ ගම්වැසි කසී භාරද්වාජ බමුණා වී වෙපිරීමට කුඹුර සකස් කරන දිනයයි මේ දින බුදුන් වහන්සේ බමුණාගේ කුඹුරට වැඩියේ කුඹුරේ වැඩ කරන ගොවියන් දහවල් කෑමට සූදානම් වූ මොහොතේ බුදුන් වහන්සේ ඒ තැනට පිඩු සිඟා වැඩියා. බුදුන් දුටු බමුණා නොසතුටින් මෙන් පැමිණ බුදුන් වහන්සේට මෙසේ පැවසුවා. මහණ මම සී සානවා වපුරනවා සී සෑමෙන් අනතුරුව වපුරලා හරි හම්බ කොට වළඳනවා. ඔබත් වපුරලා හරි හම්බ කරගෙන වැළඳුවොත් නරකද? බමුණ මමත් වපුරනවා. සී ශාලා වපුරලා තමයි වළඳන්නේ මොනවා ඔබේ වියකසවත් නඟුලක්වත් සී වැල්වත් කිවිටවත් හරක්වත් මම දැක්කේ නැහැ ඒ උනත් ඔබ කියනවා සීසානවා වපුරනවා සීසාලා වපුරලා තමයි යැපෙන්නේ කියා හොඳයි ඔබ ගොවියෙක් නම් කරුණා කරලා කියන්න ඔබේ කෘෂි භාණ්ඩ මොනවාද කියලා ශ්‍රද්ධාව තමයි මගේ වේ. තපස තමයි වැහිවතුර. ප්‍රඥාව තමයි නගුල්. හිත තමයි වියගහ හා ලනු. සිහි කල්පනාව තමයි හි වැලහා කෙවිට. මා කරන ගොවිතනෙහි අමා ඵල ඇත. මේ සීසෑමෙන් දුකින් මිදෙනවා. එහෙමනම් භවත් ගෞතම ඔබ අමා ඵල ලබා දෙන ගොවියෙක්. එබැවින් මගේ මේ කිරිබත් වළඳනු මැනවි. මෙසේ කියා බමුණා බුදුරදුන්ට කිරිබතක් පිළිගැන්වීය. බ්‍රාහ්මණය ගාථා කීමෙන් ලබන කිරිබත් කුලියක් හා සමානය. ඉබඳු බත් වෙළඳීම බුදුවරුන්ගේ සිරිතක් නොවේ. එහෙමනම් මේ බත මම කාට දෙන්නද? බමුණ බුදුවරයෙකු හෝ බුදු සව්වෙකු හෝ හැර මේ කිරිබත වළඳා දිරවීමට සමත් කෙනෙක් මම නම් දන්නේ නැහැ. එබැවින් මේ කිරිබත තනකොළ නැති බිමක දමන්න. නැත්නම් ප්‍රාණීන් නැති ජලයක බහලන්න. බමුණා ඒ කිරිබත ප්‍රාණීන් නැති දියක දැමීය. ආනන්ද හිමි සූත්‍රයේ අවසානය දක්වාම දේශනා කරයි. ශාලාව පිටුපස සිටින එක් රහතුන් වහන්සේ නමක් කතා කරන්නට අවසර ඉල්ලමින් සුරත ඔසවයි. මහා කස්සප හිමියන්ගේ අවසරයෙන් රහතුන් වහන්සේ කතා කරන්නට පටන් ගනී. මමයි කසි භාරද්වාජ මේ සූත්‍රයේ සඳහන් වන පෙර බ්‍රාහ්මණයා මමයි. එදා මා බුදුන් වහන්සේට ඒ ආකාරයෙන් කතා කිරීම ගැන මා පසුතැවෙනවා. එදා මා බුදුන් වහන්සේට ඒ ආකාරයෙන් කතා කිරීම ගැන ලැජ්ජ වෙනවා. මගේ එකල මමත්වය මමන් කාර්යය හරියට පිම්බී තිබුණා. බුදු හිමියන් පහත් කොට කතා කිරීමෙන් සැබවින්ම සතුටක් ලැබුවා. උන්වහන්සේ මාමෙන් වෙහෙසව කුඹුරු වැඩ නොකිරීම ගැන මන් උන්වහන්සේව හෙලා දුටුවා. මට කෑම ගැනීමට අයිතියක් තිබුණත් උන්වහන්සේට අයිතියක් නැතැයි මා සිතුවා. එකල මන් එය සැබවින්ම විශ්වාස කළේ මගේ උඩකුකම නිසාමයි. කසී භාරද්වාජ හිමියනි එදා ඔබ වහන්සේගේ ඒ අත්දැකීම අප සමග හවුල් කරගන්නට හැකිනම් බුදු හිමියන් පිළිබඳව වූ මේ වාර්තාවට එයද ඇතුළත් කළ හැකි මහා කස්සප හිමි පවසයි මා හිතන්නේ බුදු හිමියන්ගේ චරිතය හා උන්වහන්සේගේ සංසුන් පෞරුෂය ගැන අප පුත්කලිකව ඇති කරගත් හැඟීම වාර්තාගත කිරීම වැදගත් කියලයි. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ගත වුණේ මාස කිහිපයයි. උන්වහන්සේ අපට තවම හොඳ හැටි මතකයි. කෙසේ වුවත් කලක් යන විට උන්වහන්සේව පුත්කලිකව අඳුනන කිසිවෙක් ඉතුරු වන්නේ නැහැ. අපට ඉතුරු වන්නේ මේ සංගායනාවේදී වෙන් වෙන් වශයෙන් බෙදෙන දේශනා පමණයි. උන්වහන්සේගේ දර්ශනයෙන්ම සුවපත් වූවන් ගැන සාක්ෂි අපට ඉතුරු වන්නේ නැහැ. යයි මහා කස්සප හිමියන් පවසයි. කසී භාරද්වාජ හිමි කතනය ආරම්භ කරයි. මා බුදුන් වහන්සේ සමග ඇති කරගත් වාදයේ ගැන නොසිතූ දවසක් නැතිතරම් මගේ සේවකයන් කෑම බෙදෙන තැන උන්වහන්සේ නිහඬව විරාජමානව සිටගෙන සිටියා. මා උන්වහන්සේ ළඟට ගිහින් නොසලකිලිමත් විදියට කරහමින් කතා කරන විට උන්වහන්සේ නිසලව එක එල්ලීම මා දෙස බැලුවේ උතුරා යන දයා කරුණාවෙන් සහ අවබෝධයෙන් උන්වහන්සේ මා හා සිනාසෙද්දී මොහොතකට ඒ ආශිර්වාදය ලත් මුව තුල ඌ පරිපූර්ණ වූ සුදෝසුදු දත් දෙපළ පෙනුණා. උන්වහන්සේ බ්‍රාහ්මණය මමත් නගුලෙන් සීසානවා කියද්දී උන්වහන්සේ ඒ පරිපූර්ණ වූ අතින් කළ චලනය මට කිසිදාක අමතක වන්නේ නැහැ. මට හැඟුණේ උන්වහන්සේ මගේ මුහුණ අත ගන්නවා වගේ. නමුත් උන්වහන්සේ හිටියේ මගෙන් අඩි 5ක් පමණ තරම් දුර. මට සැබවින්ම ඒ අත මගේ මුහුණ මත තබනවා දැනුණා. ප්‍රාණ ශක්තිය මගේ හිස් මුදුනේ සිට දෙපතුල දක්වාම ගමන් කරා. ඒ මොහොතේ පටන් සියල්ල මට පැහැදිලිව තේරුම් යන්නට වුණා. ඒ දේශණයට මන් සවන් දුන්නා. දැන් මේ සභාවට පින් සිදුවන්නට අනාගතයටත් එයින් යහපතක් සැලසේවි. මා ඒ නිග්‍රාකාරී වදන් කී මොහොතේ පටන්ම උන්වහන්සේ මට ඉමහත් කරුණාවෙන් මිහිරි කටහඬින් කතා කරන්නට වුණා. යයි කසී භාරද්වාජ කියයි. සී සෑමගෙන උපමාව හරිම කාලෝචිතයි. ඒ දේශනය මගේ පපුව මැදයටම වැදුනා වගේ වුණා. ඒ දේශනය අවසානයේ මා උන්වහන්සේගෙන් අයත සිටියා මහණවන්නට උන්වහන්සේ සමග මන් ආරාමයට ගියා ධෛර්යයෙන් භාවනා කරමින් ඉක්මනින්ම රහත් ඵල ලැබුවා බුදු හිමියන්ට ඇති මගේ කෘතඥතාවය නිමක් නැහැ කසී භාරද්වාජ මේ කතාව අවසන් කරත්ම ඔහු හිස නමා දෑස් පියා පෙන්වන්නේ තම ජීවිතයේ ඒ උත්තරීතර මොහොතයි. අනෙක් රහතුන් වහන්සේලාද තම තමන්ගේ හදවත් තුළ ඇති එම කෘතඥතාවයම නිහඬව පළ කළහ. ආනන්ද හිමි මහා කස්සප හිමියන්ට සංඥාවක් කොට ගරු ස්වාමීනි ইহත සූත්‍රයේ විස්තර වූ කුඹුර ගැන මතකයට එන විට කුඹුර ගැන බුදුන් වහන්සේගේ තවත් දේශනයක් මට මතක් වුණා. බුදුන් වහන්සේ ධර්මය පැහැදිලි කිරීමට සාමාන්‍ය විවහාරයේ පවතින යෙදුම් භාවිතා කළ හැටි එහි ඊටාම ලස්සනට පෙනෙන්නට තිබෙනවා මම එය පවසන්නද යහපති ආනන්ද හිමියනි යයි මහා කස්සප හිමි අවසර ලබා දෙයි යහපති ආනන්ද හිමියනි මහා කස්සප හිමි අවසර ලබා දෙයි මමත් බුදු හිමියනුත් මගධ රට තැනක සිට තවත් තැනකට යමින් සිටියා. අපි කිතිජය දක්වා පෙතිර යන කුඹුරු යායක මැදයකට නතර වුණේ මේ සුබාදහමේ දසුන රස විඳින්න. ඒ අතරේ බුදුන් වහන්සේ මට කුඹුර පෙන්වා කීවා ආනන්දය මේ භූමිය බෙදී තිබෙන ආකාරය දුටුවාද එය හතරැස්ව තීරු ලෙසට හරස්ව යන රේඛා ලෙසට බෙදී තිබෙනවා කියා එහෙමයි ස්වාමීනි යයි මම හිමින් පිළිතුරු දුන්නා. ඉතින් උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඒ ආකාරයට චීවරය සකස් කරන්න ඒ මොහොතේම මට පැවරුවා. නමුත් මට එය හරි හැටි වැටහුණේ නැහැ. එම නිසා මා කීවා ඔබ වහන්සේ කියන ආකාරයට කරන්නම්. නමුත් මට හරි හැටි තේරුණේ නැහැ. කියා බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා ආනන්ද හොඳ භික්ෂුව ගොවියෙක් වගේ ඒ නිසා භික්ෂූන් වහන්සේගේ සිවුරු කුඹුර විදියට සැලසුම් කරන්න භික්ෂූන් වහන්සේලා Taman වෙනුවෙන් සීම ජීවත් වන සමාජය වෙනුවෙන් කුඹුරක් වපුරනවා හොඳ ගොවියෙකු කුඹුර අර පරිස්සම් කරගන්නවා ගවයන් ඌරන් අලි ඇතුන් කුරුල්ලන් හෝ වෙනත් වල්සතුන්ගෙන් ඇතිවන හානි වළක්වා ගන්නට නොඑක් ආකාරයෙන් වෙහෙස වෙනවා හැකි හැම අයුරෙන්ම කුඹුර ආරක්ෂා කරනවා ඒ ආකාරයටම භික්ෂුන් වහන්සේලාද තම තමන්ගේ පසිඳුරන් වැරදි ආකාරයට යොදා ගැනීමෙන් වළකිනවා එයින් කෙලෙසුන්ගෙන් විනාශ වීමෙන් ආරක්ෂා වෙනවා ගොවියෙකු කුඹුරට හානි කරන වල් පෙළයටි ගස් මුල් හා වෙනත් දේවල් ඉවත් කරනවා. එමෙන්ම භික්ෂුව තරහව, වෛරය, ව්‍යාපාදය, ඊර්ෂ්‍යාව වැනි කෙලෙස් තම මනසින් ඉවත් කරගන්නවා. කෙලෙස් ඇති කරන සිතවිල්ලක් මනසට ආවිට ඒ සිතුවිල්ල ඉවත් කර මනස යලිත් නිර්මල කරගන්නවා. හරියටම කුඹුරක වල් පැල නෙලා ගල් මුල් ඉවත් කළ විට වැපිරීමට උචිත වන්නා සේයි. ඒ ආකාරයට ගොවියෙකු හොඳම වී වපුරනවා. සුදුසු කාලයේ සුදුසු ඍතුවේදී වපුරනවා. මුලින් භූමියට පොහොර යොදා පොළව පෝෂණය කරනවා. භික්ෂුවත් ඒ ආකාරයටම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වැනි හොඳ කුසල් වඩවනවා. ඉතින් ආනන්දය සිවුරෙහි වැදගත් අරුතක් තිබෙනවා අප සිත දරාගත යුතුයි එම චීවරයේ පෙරවීමෙන් අප අවට සිටින අයට ඉගෙනීමට එය ආධාරකයක් කරගත හැකි කියා බුදුන් වහන්සේ චීවරය පිළිබඳ උපමාව කියෝ මුළු කාල වේලාව තුලම කුඹුරට ඉහලින් බලමිනුයි සිටියේ. නමුත් මට හොඳටම විශ්වාසයි උන්වහන්සේ ඒ බැලුවේ කුඹුර දිහා නොව මිනිස් හදවත් හා මනස් තුල කියලා උන්වහන්සේගේ දහම පැතිර යන අනාගත කාලයේ දෙසයි උන්වහන්සේ බැලුවේ මහා කස්සප හිමි කතිකාසනයේ වෙතට අවුත් ආනන්ද හිමියන්ට හා කසී භාරද්වාජ හිමියන්ට ස්තුති කරයි අද අපේ දානය පිළියෙල කරන්නේ ජීවකයි ඒ බුදු හිමියන්ගේ වෙදදුරා මා මෙන්ම ඔබ හැම එතුමාව දැකීමෙන් සතුටට පත්වන බව මා දන්නවා යයි මහා කස්සප හිමි පවසා යමේ රුකාව හඬවද්දී සිසු රාතුන් වහන්සේලාද අසුන් වලින් නැගී සිටී මේ මණ්ඩපයේද අද ඊතා සරලව සකස් කර ඇත්තේ වෙනත් අවස්ථාවලට වඩා වෙනස් ආකාරයටය රඹ පත් අතර අතන මෙතන කුඩා මල් පැසයන් තබා තිබේ හැමදාමසේ නිරෝගීව කඩවසම්ව සිටින ජීවක වෙදතුරා තොරකඩ සිටගෙන සිටින්නේ රහතුන් වහන්සේලා පිළිගැනීමටය වෙදදුරාණනි යලි ඔබව දැකීම සතුටක් යයි ආනන්ද හිමි සතුටින් පවසයි ගරු ආනන්ද හිමියනි ඔබ වහන්සේ දකින හැම දවසක්ම සුබ දවසක් යයි වෙදදුරා සිනාසෙමින් පවසයි අද රාත්‍රී අනුකාරක රැස්වීමට ඔබතුමා පැමිණෙනු දැකීම සතුටක් මා දැන සිටියා ඔබතුමා කැඳවන බව නමුත් ඔබතුමා රෝගීන් සුවපත් කරමින් රට තොට සැරිසරන නිසා ඔබතුමාට එන්නට හැකි වේදයි මා තුල සැකයක් තිබුණා යයි ආනන්ද හිමි පවසයි. ගරු මහා කස්සප හිමියන් සති කිහිපයකට පෙරම මට ආරාධනා කළා. ඒ නිසා මන් ඈත ගමන් ගියේ නැහැ. වඩින්න මා ඔබ වහන්සේව අසුනට කැඳවාගෙන යන්නම්. යයි ජීවක විදතුරා පවසයි. ජීවක ආනන්ද හිමියන්ව ගෞරව පෙරදරිව කැඳවාගෙන ගොස් අසුන් ගන්නාතුරු බලා සිටි දශක ගණනාවක් මේ දෙදෙනාම බුදුන් වහන්සේගේ සනීප ආරක්ෂාව හා සුබ සාධනය වෙනුවෙන් මූලික කටයුතු කළ දෙදෙනා බැවින් ඔවුන් අතර ඇත්තේ දැඩි පෙඳීමකි. ගරු ස්වාමීනි අද මා පිළිගන්වන්නේ බුදු හිමියන්ද පිළිගත් නිරෝගී ආහාර වර්ගයක්. ශක්තිය, ජවය වැඩි කරන විශේෂ බෙහෙත් පැලෑටි කිහිපයක් මා මෑතකදී සොයාගත්තා. ඒවාද මා අද දාණයට එකතු කර තිබෙනවා. සෝබාදහම අපට ඒ තරම් තෑගිදීම කොතරම් අසිරිමත්ද යයි ජීවක පවසයි. අද ජලය ගැන තැවෙන්නට අවශ්‍ය නැහැ. මා එය බඳුන්වලට දමන්නට කලින් පෙරුවා යැයි ජීවක පවසයි. වෙදදුරාණනි ඔබට ස්තුතියි භික්‍ෂූන් වහන්සේලා සැලකිය යුතු කාරණා අටක් බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. පෙරහන් කඩකින් දිය පෙරබීමත් ඉන් එකක්. බුදුන් වහන්සේ සෑම කාරණාවකදීම ප්‍රායෝගික වුණා. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාගේ නිරෝගී භාවය ගැනයි ජීවක පවසයි. රහතුන් වහන්සේලා දානයට අසුන්ගෙන ප්‍රත්‍යවේක්ෂා කරති. ඒ ශබ්දය ශාලාව පුරා පැතිරෙයි. ශ්‍රාවක හදවත් ශ්‍රද්ධාවෙන් පිරි ඉතිරියයි. නිවන් සුව අවබෝධ කරගත් මිනිස් සම්ප්‍රේෂණ කණ්ඩායම වෙතින් නිකුත්වන මෛත්‍රී කරුණාව ලෝක සත්වයන්ට මහත් ආශිර්වාදයකි. මෙයින් ඔබ හැමට දීර්ඝායුෂ වේවා, නිරෝගී වේවා, දිව්‍යමය සැප සම්පත් ලැබේවා, නිවන් සුව ලැබේවා. භික්ෂුන් වහන්සේලා පින් අනුමෝදන් කරති. ජීවකයන් භාවනාවෙන් දැස්වසා පසකට වී හිඳින්නේ භික්ෂූන් වහන්සේලා වළඳන තෙක්ය. ගත වූ වසර ගණනාව තිස්සේ තමා බුදුන් වහන්සේට හා උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට කළ උපකාරයන් පියවරෙන් පියවර මෙවි පෙනෙයි. බුද්ධ පරිනිර්වාණයෙන් සුළු කාලයකට පසු මෙවන් දානමය පින්කමක් කිරීමට හැකිවීම පිළිබඳව ජීවක වෙදතුරා තුළ ඇත්තේ කිව නොහැකි තරම් ප්‍රීතියක්ය. මෙදින සන්ධ්‍යාවේ පොළ සඳ නැගෙද්දී සංගීතිකාරක භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ද අනුකාරක භික්ෂූන් වහන්සේලා හා ජීවක වෙදදුරා අතර සුහද හමුවක් සිදුවිය. එහිදී මහා කස්සප හිමි වෙදදුරා අමතමින් කතා කරයි. ජීවක යානනි අප බුදුන් වහන්සේගේ දෛනික චර්යාව ගැන කතා කරන්නට පෙර ඔබ පිළිබඳව බුද්ධ චරිතයට ඇතුළත් කිරීමට සතුටුයි. ඒ නිසා ඔබේ ආත්ම කතනය පිළිබඳව අපව දැනුවත් කරන්නේ නම් අපි කෘතඥ වෙමු. එය ඇසූ වෙදුදුරාට මහා කස්සප හිමියන්ගේ ඉල්ලීම ඉව වහා යන සතුටක් විය. ඒ වදන්වල අරුත ඔහුට වැටහෙයි. මේ පොළසඳ ඇති රාත්‍රියෙන් ඔබට තමාගේ ජීවිත කතාවද බුදු හිමියන්ගේ කතාවට සදහටම යාවන බව ඔහු මෙනෙහි කරයි. ලොකු සුසුමකින් ලය පුරවා ගන්නා ජීවක කතාව ආරම්භ කරයි. මගේ මව සාලවතී නම් අභිසාරිකාවයි. ඈ රජගහනුවර නගර ශෝභනීය බවට පත්ුනේ නගරයේ වැදගතෙකු විශාලා නුවරින් පෙරලා පැමිණ ඉපුර අම්බපාලේ නම් නගර ශෝභනියක් එනුවරට ගෙන ආ ස්වභාව ගැන වර්ණනා කළ පසුවයි. ඒ වග ඔහු බිම්බිසාර රජුන්ට යෝජනා කර කීවේ මේ නුවරටත් ඒ වගේම අග නගර ශෝභනියක් පත් කරන්නට කියායි. මගේ මව අග නගර ශෝභනිය උනේ ඒ විදියටයි. ඈ හරිම සුන්දර කාන්තාවක් නලගණක් සංගීත වේදිනියක් ඈ ඇසුරට ආවේ රජගහනුවර ධනවත්ම බලවත්ම මිනිසුන් ඇය සමග රාත්‍රියක් ගත කිරීමට රන් කහවණු 100ක් දුන්නා. නමුත් නගර ශෝභනීයක වීමේ එක් අනතුරක් තිබුණා. කොයි වේලේ හෝ දරු ගෙබැක් ඇතිවීම. ගැහැණු දරුවෙක් නම් නගර ශෝභනීයගේ මව්වරුන් බලා හදාගත්තා. නමුත් පිරිමි දරුවන් බලාගත්තේ නැහැ. බාහිර ලක්ෂණ මත මගේ පියා සැබවින්ම බිම්බිසාර රජුගේ පුතෙකු වූ අභය කුමාරයායයි කියනවා. නමුත් මෙය කිසිදාක ඔප්පු උනේ නැහැ. මා උපන් ගමන්ම මගේ මව මාව තවත් සේවිකාවකට බාර දුන්නලු. ගිහින් නගරයේ පිටත කසල ගොඩක තමා ඉන්න කියා. පැය කිහිපයකට පසු අභය කුමාරයා මාලිගයේ සිට නගරයට එන අතරේ කසල ගොඩෙහි එහා මෙහා වෙන යමක් දැක තිබෙනවා. එතන කපුටන් රැස් වෙලා නිසා කුමාරයා තම සේවකයන්ට කීවාලු ගිහින් විපරම් කර බලන්න කියලා. එයින් එක් අයෙක් කීවාලු ස්වාමීනි ස්වාමීනි මේ අලුත් උපන් දරුවෙක්ය කියා. තවම ජීවතුන් අතරද කියා කුමාරයා ඇසුවා. එහෙමයි ස්වාමීනි යයි සේවකයා කීවා. ඒ විදියට තවමත් ජීවත් වන නිසා තමයි මට ජීවක කියන නම ලැබුණේ. බලන්න ආ කුමාරයාම මාව කසල ගොඩේ දඟලනවා දැක්කා. ඉතින් හැමෝම සැක කරන විදියට අභය කුමාරයාම මගේ පියා වන්නට බැරිද? යයි වෙදතුරා විමසයි. "ඔව් කුමාරයා ඔබව තමාගේම පුත්‍රයා ලෙසට අරන් හදා වඩා ගත්තා නේද? සෝපාක හිමි අසයි. එහෙමයි ස්වාමීනි. ඔහු මා අරන් හදාගත්තා. මා මාලිගයට ගෙන ගොස් එතෙන් පටන් තමාගේම දරුවෙක් වාගේ හදා වඩා ගත්තා. වයස 16 පිරුණු විට මට නීත්‍යානුකූල තත්වයක් තනතුර රජගෙදර නැති බව තේරුම්ගත් මං තීරණය කළා යම් වෘත්තියක් හැදෑරීමට කුමාරයාගෙන් අවසරගෙන මම තක්ෂිලාවට ගොස් දිසා පාමොක් ඇදුරන්නට තේ වෛද්‍ය විද්‍යාව හැදෑරුවා. මගේ ඇඳුරන් උගන්වූ හැම දෙයම මා හොඳින් උගෙන ගත්තා. සත් වසරකට පසු මන් ඇසුවා මගේ ඉගෙනීම සම්පූර්ණ වන්නේ කවදාද කියා. එයට පිළිතුරු ලෙස එතුමා මා අතට උදැල්ලක් දී කීවා නගරයෙන් සැතපුමක් පිට ගිහින් ඒ වටා යමින් බෙහෙතකට ගත නොහැකි පැලෑටියක් තිබෙනවා නම් උදුරාගෙන එන්න කියා එතුමා කී විදියට මන් ගෙන් බැලුවා අන්තිමේදී හිස් අතින්ම පෙරලා ආවා මං එතුමාට කීවා ඇදුරු තුමනි ඖෂධීය ගුණ නැති පැලෑටි මොනවත්ම මට සොයා ගන්නට බැරි වුණා ඒ හැම එකකින්ම මොකක් හෝ රෝගයක් සුව වෙනවා කියා මගේ ගුරුතුමා කීවා ජීවක මන් ඔබට සුබපතනවා ඔබ දැන් සියලු දේ ඉගෙනගෙන අවසන් කියා ගුරුතුමනි ඔබ ගුරු මුෂ්ටියක් නැතිව ඉගෙනුවා ඔබ ඉගෙනු හැම දෙයක්ම වැදගත් ප්‍රයෝජනවත් හැම දෙයක්ම එකකට එකක් යාවෙලා කොයි විදියෙන් හරි මිනිස් සිරුර සුවපත් කරන්නට ඒවා අවශ්‍ය වෙනවා. වෛද්‍යවරයෙකු වශයෙන් ඔබතුමාගේ මුල්ම සාර්ථකත්වය ගැන අපට පවසන්න යයි බක්කුල හිමි පවසයි. මගේ ගුරුන් මගේ ජීවිකාව ආරම්භයට අත් උදව් ලෙස යම් මුදලක් දුන්නා. නමුත් රජගහනුවරට පෙරලා එන අතරේ ඒ මුදල් අවසන් වුණා. ඒ උනත් පසුතැවුනේ නැහැ. මේ යන මඟ දිගටම මගේ සේවය අවශ්‍ය රෝගීන් සිටින බවට මා දැන සිටියා. ඒ හුඟ දෙනෙක්ම මට මුදලක් ලබා දීමට හැකි බවත් මා දැන සිටියා. ජීවක පවසයි. සාකේතයට ආවිට මන් විමසා බැලුවා වෛද්‍ය උපකාර අවසි කවුරුවත් ඉන්නවාද කියා. සත් වසරක්ම බඩ රුදාවකින් පිළුණ ගැහණියක් ගැන මට දැනගන්නට ලැබුණා. රටෙහි හොඳම වෙදුදුරන් ඇයට සත්කාර කර තිබුණා. ඒ කාටවත් ඇයට උදව් කරන්න බැරි වෙලා මම තීරුම් ගත්තා ඇයව සුවපත් කළ හැකි බව. ඇය සම්පූර්ණයෙන් සුවපත් වූ පසු පමණ මට මුදල් දෙන්න යයි මා ඇයට කීවා. මා ඇයට ගිතෙල් වලින් බෙහෙත් කළා. ඇය සුව වුණා. කෝටිපතියෙකු වූ ඇගේ සැමියා මට රන් කහවණු 16 දහසකුත් අශ්ව රථයකුත් මෙහිකරුවන් දෙදෙනෙකුත් දුන්නා. යයි ජීවක පවසයි. මන් ගෙදර ගිහින් ඒ මුදල් අරන් හදාගත් පියා වූ අභය කුමාරයාගේ පාමුල තැබුවා. මා හදා වැඩුවාට ඒ කෘතගුණය පෙන්වන්නටයි මට උවමනා වුණේ. ඒ උනත් ඔහු ඒ මුදල ගන්න කැමති උනේ නැහැ. ඒ මුදල් වලින් මට නුවර ගෙයක් සාදා ගන්නයි කීවා. මා ඊළඟට කළ ලොකුම කාර්යය තමයි අවන්තියේ රජු වූ චණ්ඩපච්චෝත රජුගේ මාරාන්තික රෝගයක් සුවපත් කිරීම. එතුමා මට වී පිඩුගල් රත 500යකුත් රිදි කාසි 16 දහසකුත් මිල කල නොහැකි කසීසලු දෙකකුත් වෙනත් අගනා සලු දහසකුත් දුන්නා. ඊළඟට මන් බරණැස කෝටිපතියෙකුගේ සැත්කමක් කර ඔහුගෙන් ගොඩක් සැලකුම් දීමනා ලැබුවා. පසුව මගේ මුත්තණුවන් වූ බිම්බිසාර රජතුමාට සත්කාර කළා. එතුමා මට 500ක් ආභරණ දෙන්නට තැත් කළත් මං බාරගත්තේ නැහැ. ඒ වෙනුවට රාජකීය වෙතදුරා තනතුර බාරගත්තා. ඒ වගේම බුදු හිමියන්ගෙත් භික්ෂූන් වහන්සේලාගෙත් වෙදතුරා වුණා. එයයි ජීවක පවසයි. එකල බුදුන් වහන්සේ මේ ගුහා අසල වැඩ සිටියා නේද? යයි මහා කච්චායන හිමි විමසයි. එහෙමයි ජීවක පිළිතුරු දෙයි. ඒ මේ කන්දේ නැගෙනහිර බෑවුමේ ඇති ආරාමයේ බිම්බිසාර රජතුමා මාව එහි යවුවේ බුදු හිමියන් උදර වේලීමකින් දුක් විඳ නිසා මන් උන්වහන්සේට බෙහෙත් වතුරේ දෙමු නිල් මානෙල් මල් මිටි තුනක් පිළිකෙන්නුවා ඒවා උන්වහන්සේට ආග්‍රහණය කරන්නට සැලැස්සුවා ඒ කලසෙනින් උන්වහන්සේ සුවපත් වුණා මං බුදු හිමියන්ට හදවතින්ම ගෞරවය ආදරය කරනවා උන්වහන්සේට ඕනෑම දෙයක් කර දෙන්නට මන් සැදී පැහැදී සිටියා. උන්වහන්සේ වෙනුවෙන් මන් අගනා කසී රෙදි වලින් විවර තනා දුන්නා. මන් ලැබූ වෙනත් රෙදි කඩ දහසෙන් අනෙක් භික්ෂූන් වහන්සේලාට සිවුරු සාදා දුන්නා. ඔබතුමා ඒ සිවුරු භික්ෂූන් වහන්සේලාට පූජා කරද්දී මන් එතන හිටියා. බුදු හිමියන් එහිදී දෙසූ ධම්මසා මෙතුමා සෝවාන් වුණා යයි අනුරුද්ධ හිමි කියයි. ජීවක ඒ උතුම් මොහොත සිහිපත් කරන්නේ සිනාසෙමිනි. ජීවකයාණෙනි බුදුන් වහන්සේ ඔබ නොදන්නා තරමින් ඔබතුමාගේ සේවය අගය කළා. ඔබතුමා උන්වහන්සේ බැලීමට දිනපතාම මෙන් පැමිණීමත් ඊටාම වටිනවා. යයි ආනන්ද හිමි පවසයි. ඔබ වහන්සේලා දන්නා පරිදි දිනපතාම මට බුදු හිමියන් දකින්නට මේ කඳුකර ආරාමයට ඒම ඊටාම කාලය වැයවෙන දෙයක් වුණා. ඒ නිසා මා තීරණය කළා මුදල් යොදවා මගේ අඹ උයනේම ආරාමයක් නිර්මාණය කරන්නට බුදු හිමියන් මට වඩාත් දකින්නට හැකි ලෙස නගලාසන්නව සිටීම මට පහසු වුණා. ඒ දිනවලද ඔබ දිනකට තුන්වරක් පමණ උන්වහන්සේ බැහැදකින්නට ආවේ යයි ආනන්ද හිමි අසයි. සම්මා සම්බුදුවරයෙකුගේ අභිමුව පෙනී සිටීමට ඇති අවස්ථාවන් සිහි ඇති කෙනෙක් පැහැර හරින්නේ කවුද? බුදු හිමියන් කෙරෙහි ඇති භක්තිය ඔහුගේ කටහඬින්ම හැඟෙවෙයි. දෙනතින් නැගෙන කඳුලෙන් ඔහුට බුදු හිමියන් නැති අඩුව සංගවාගත නොහැකි විය. උන්වහන්සේ හා ගත කළ හැම මොහොතක්ම ආශිර්වාදයක්. ඒ ගැඹුරු දේප්තිමත් දෙනතින් මා දෙස බැලූ හැම මොහොතම ඝන රන් වලට වඩා වටිනවා. ඇතැම් විට බුදු හිමියන්ගේ දිනචර්යාව ගැන සිහිපත් කරන්නට මෙය හොඳ අවස්ථාවක් විය හැකියි. ඔබතුමාත් ගරු ආනන්ද හිමියනුත් උන්වහන්සේ රජගහනුවට සිටි අවදියේ හැමදාම උන්වහන්සේ සමග සිටියානේ සැබවින්ම ආනන්ද හිමියන්නම් බුදු හිමියන් වැඩවිසු හැම තැනකම උන්වහන්සේ සමගම සිටියා යයි මහා කස්සප හිමි කියයි මා දන්නා අය අතුරින් බුදු හිමියන් තමයි හරියටම කාල සටහනකට අනුව වැඩ කළ පුද්ගලයා උන්වහන්සේගේ දවස හැකිතරම් ප්‍රයෝජනවත් ලෙසට කොටස් වලට බෙදී තිබුණා යැයි ආනන්ද හිමි පවසයි. ආනන්ද හිමියන් නොසිටියානම් බුදු හිමියන්ගේ දින සැලසුම ඒ ආකාරයට තබා ගැනීම අපහසු වන්නට තිබුණා නේද? ජීවක ඇදුරන් බුදු හිමියන්ගේ වෙදතුරන් බවට පත් වූ පුවත දැන් අප ඇසූ නිසා දැන් ගරු ආනන්ද හිමියන් බුදු හිමියන්ගේ අග්‍ර උපස්ථායක වූ සැටි උන්වහන්සේකින්ම අසා දැනගමු යයි පුන්නහිමි යෝජනා කරයි. ඒක හොඳයි. මේ ඒ මතකයට හොඳ අවස්ථාවක් යයි මටත් සිතනවා. මහා කස්සප හිමියන් ආනන්ද හිමියන් දෙස බලමින් පවසයි. බුදු හිමියන්ගේ මුල් වසර 20 පත් කරන ලද නිත්‍ය අග්‍ර උපස්ථායකයෙකු සිටියේ නැහැ. උන්වහන්සේට 50 පිරුණ විට උන්වහන්සේ තීරණය කළා නිත්‍ය අග්‍ර උපස්ථායක කෙනෙකු තබා ගැනීමට යයි කියමින් ආනන්ද හිමි සිය කතාව ආරම්භ කරයි. ඒ සැනින්ම සැරියුත් හිමියන් සිය කැමැත්තෙන්ම එයට ඉදිරිපත් වුණා. නමුත් බුදු හිමියන්ගේ අදහස වූයේ සැරියොත් හිමියන්ගේ ධර්ම දේශනා එයට වඩා වැදගත් බවයි මහා මුගල්ලාන හිමියනුත් ඉදිරිපත් වුණා. බුදු හිමියන් ඉහත කරුණ නිසාම උන්වහන්සේගේ ඉදිරිපත් වීමද බාරගත්තේ නැහැ. භික්ෂුන් වහන්සේලා කීප නමක් මගේ නම යෝජනා කළත් බුදු හිමියන්ම මගෙන් විමසන තෙක් මා නිහඬව සිටියා. ඉතින් බුදු හිමියන් මෙතනදී කුමක්ද කළේ යැයි සෝපාක හිමි විමසයි. උන්වහන්සේ කීවා ආනන්දට වෙන කිසිවක් කියන්නට අවශ්‍ය නැහැ. ඔහුගේ කැමැත්තෙන්ම මට උපස්ථාන කරાવી කියා. මමත් බුදු හිමියන්ගේ උපස්ථායක වීමට කැමැති වේ ඉදිරියට කියා. මේ සඳහා කරුණු අටක් තිබිය යුතු බව මම බුදු හිමියන්ට කීවා. ඒ අට මොනවාදැයි අපේ වාර්තාව සඳහා කිව හැකිද යයි මහා කස්සප හිමි විමසයි. බුදු හිමියන් Tamanට පිරිනැමෙන අගනා සලු මට නොදිය යුතුය. උන්වහන්සේට ලැබෙන විශේෂ ආහාර පානාදිය මට නොදිය යුතුය. මට උන්වහන්සේගේ සුගන්ධ කුටියේ සිටීමට ආරාධනා නොකළ යුතුය. උන්වහන්සේට ලැබෙන දාන ආරාධනාවලට මට යෑමට අඬ නොකැසිය යුතුය. මා බාරගන්නා දාන ආරාධනාවන්ට උන්වහන්සේ වැඩිය යුතුය. ඊතා දුර ඈත සිට උන්වහන්සේ දක්නට එන අයට උන්වහන්සේ දැකීමට ඉඩ හල යුතුය. පොත්කලික දෙයක් මට සැක ඇති තැන්වල හෝ දහම පැහැදිලිව දැනගැන්මට අවශ්‍ය වූ විට උන්වහන්සේකින් ඒ ගැන විමසා දැනගන්නට ඉඩ තිබිය යුතුයි. මා නොමැති තැනකදී උන්වහන්සේ දේශනා කරන ධර්මයන් මට නැවත දේශනා කළ යුතුය. උන්වහන්සේ මේ කාරණා අටම පිළිගත්තාද? උපාලි හිමි විමසයි. එහිමයි එතෙන් පටන් උන්වහන්සේ පිරිනිවන් පාන තෙක්ම මා උන්වහන්සේගේ ඕනෑ එපාකම් විමසා බලා ඉටු කළා. යැයි ආනන්ද හිමි පිළිතුරු දෙයි. අප හැමෝම දන්නා පරිදි බුදු හිමියන් කපිලවස්තුවට ආවිට චන්න මුලින්ම මහණ වුණා. ඔහුට තම උඩකුකම මානෙ දරා ගන්නට බැරි වුණා. උන්වහන්සේ අනෙක් භික්ෂූන්ව පාලනය කරන්නට තැත් කළා. බුදු හිමියන් හා පෙර පැවති සම්බන්ධකම් උපයෝගී කරගනිමින් විශේෂ වරප්‍රසාද ලබන්නට තැත් කළා. බුදු හිමියන් උපන්දාම උපන් බැවින් එයත් විශේෂ කරුණක් කරගත්තා. ඔහු සංඝ සමාජයේ ප්‍රධාන තැනක් ගන්නට උත්සාහ කළා. යැයි අනුරුද්ධ හිමි පවසයි. බුදු හිමියන් සතර පෙරනිමිති අත්විඳීමේදී උන්වහන්සේ මඟ පෙන්වෝයේ තමායයි කියන්නට චන්න හිමියන් උත්සාහ දරුවා. අබිනික්මන දවසේ තමා කළ දේවල් උළුප්පා පෙන්වන්නට තැත් කළා. Taman කන්තක අසු මත ගිය ඒ ගමන විශේෂත්වයක් වුණා. යයි බද්දිය හිමි පවසයි. මුලපටන්ම චන්න හිමි අනෙක් භික්ෂූන් වහන්සේලා සමග පෑහුණේ නැහැ. භික්ෂුවක් වශයෙන් පරිපූර්ණ කළ යුතු දේවල් ඔහු කළේ නැහැ. යයි උපාලි හිමි පවසයි. ස්වාමීනි ඔබ වහන්සේ කතාවේ පෙරට පනිනවා. චන්න පිළිබඳ තොරතුරු පසුවට තියමු. මහා කස්සප හිමි යෝජනා කරයි. ජීවක වෙදුදුරාන්නේ ඔබේ කතාව පවසන්න. මා මුලින් කීව විදියට දිනකට දෙවරක් බුදු හිමියන් දක්නට ගියා. ආනන්ද හිමියන් උපස්ථායක කටයුතු කළ ආකාරය මම දැසින්ම දුටුවා. ආනන්ද හිමියන් බුදුන් වහන්සේට මුව දෝවණයට දියගෙන ආවා. වෙහෙසටපත් සිරුර සම්බාහනය කළා. රාත්‍රියට උන්වහන්සේට අවශ්‍ය වෙතැයි පහනක් තබාගෙන සිටියා. රාත්‍රියට නින්දට පෙර සුගන්ධ කුටිය වටේ නම වතාවක් ගමන් ගත්තා. ඒකලේ බුදු හිමියන්ට নমස්කාර කරන්නටයි. බුදු හිමියන්ගේ කුටිය තමාම අතුපතු ගා සුද්ධ පවිත්‍ර කරන්නට ඕනෑ බව ආනන්ද හිමි කියා සිටියා. වෙන කිසිවෙකුට ඒ කටයුතු කරන්නේයි කීවේ නැහැ. ජීවක පවසයි. බුදු හිමියන්ගේ අග්‍ර උපස්ථායක වීමට ස්වභාවයෙන්ම සුදුසු ආනන්ද හිමියන්ම තමයි. දෙදෙනාම උපතේ පටන්ම සමීප අය. දේවදත්තත් ඇතුළුව අප හැමදෙනාම මුල පටන්ම සමීප බව සැබෑව. නමුත් ආනන්ද හිමියන් කුඩා කල පටන්ම සිදුහත් කුමරුන්ගේ උපස්ථායක උනායයි කිව හැකියි. අනුරුද්ධත් මමත් සමීප වුණා වගේම සිදුහත් කුමරුත් ආනන්ද කුමාරයාත් සමීප වුණා. එකිනෙකා නැතිව ඔවුන්ට සිතන්නටත් බැරි තරමට වාගේ ළඟින්ම සිටියා. ඔවුන් දෙදෙනා ඒ තරම් එක්ව කල්ගත කිරීම අප තුළ ඇතැම් විට ඊර්ෂ්‍යාවක් ඇති කළා. එකිනෙකාට දැක්වූ ආදරය සුහදතාවය නිතැතින්ම පැහැදිලිව පෙනුණා. යැයි බද්දේ හිමි පවසයි. දැන් අපට පෙනෙනවා බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවට සමීප ප්‍රධාන දෙදෙනා ඒ ඒ තැන්වලට එළඹ සිටි ආකාරය උන්වහන්සේගේ දිනචරියාව විස්තර කරන්නේ කවුරුන්ද? යයි මහා කස්සප හිමි විමසයි. වසර 25ක් ඒ චර්යාව ජීවමානව දුටු නිසා මා එය සතුටින් විස්තර කරන්නම් ආනන්ද හිමි පවසයි. ජීවක වෙදදුරාණෙනි කැමැති විටක මා කියන දෙයට හවුල්වනු මැනවි. මට මගේ ඇරෙන විස්තරයක් ඇතනම් හෙළිදරව් කරනු මැනවි. බුදුහිමියන්ගේ වෙදදුරු සිනහසෙයි. මූලිකව බුදුහිමියන්ගේ දවස කොටස් පහකට බෙදී තිබුණා. මධ්‍යානයට පෙර මධ්‍යානයට පසු රාත්‍රී ප්‍රථම යාමය, මජ්ක්‍ධිම යාමය, පශ්චිම යාමය යනුවෙන් ඒ හැම මොහොතක්ම අරමුණක් ඇතිව ගෙවුණා. නිෂ්පල දෙයට කාලය වැය උනේම නැහැ. උන්වහන්සේගේ දිනය සාමාන්‍යයෙන් ඇරඹෙන්නේ හිමිදිරි පාන්දර මුව දෝවණය කර සිරුර කිස නම්මවා උන්වහන්සේ දෙවසින් ලොව බලා අද කාටද උදව් උපකාර කළ හැක්කේ කියා බලනවා කෙනෙකුට උන්වහන්සේගේ උදව් අවසිනම් යම් කෙනෙක් ආධ්‍යාත්මිකව දියුණුව නිවන් අවබෝධයට ශක්තිය ඇතනම් ඒ අය වෙතට උන්වහන්සේ 이르දීන් හෝ පාගමනින් යනවා. උන්වහන්සේ අකුසල් සහිත අය වෙත නපුරු අය වෙතට පවා යනවා. හොඳ ගති ඇති නිර්මල වූවන්ද උන්වහන්සේ සොයා යනවා. කොයිතරම් ඈත සිටියත් රෝගී අයෙකු දක්නට පවා ගමනින් හෝ 이르දි බලයෙන් ගමන් කරනවා. යයි ආනන්ද හිමි පවසයි. බොහෝ විට උන්වහන්සේ රෝගී භික්ෂූන් දක්නට වැඩියා ජීවක පවසයි. "ඔව් ආනන්ද හිමි පවසයි. වරක් මා උන්වහන්සේ සමග ගමන් ගන්නා විට අප ආරාමයකට පැමිණියා. භික්ෂූන් වහන්සේලා විසනා තැන එක් භික්ෂුවක් පාචනය වෙලදී තම අසෝචි මත්තේම වැතිර සිටියා. බුදු හිමියන් ඒ භික්ෂුව අමතා ඇසුවා ඔබව බලා ගන්නට කෙනෙක් සිටිනවාද නැහැ ස්වාමීනි අන් භික්ෂූන් ඔබව බලා ගන්නේ නැත්තේ ඇයි මා ඔවුන්ට සැලකුවේ නැහැ ඒ නිසා ඒ අය මට සැලකන්නේ නැහැ කියා භික්ෂුව පිළිතුරු දුන්නා බුදු හිමියන් මා අමතා කීවා ආනන්ද දියගෙන එන්න අපි මේ භික්ෂුව නහවා පිරිසිදු කරමු කියා මම දියගෙන ආවා. බුදුහිමියන් ඒ ජලය භික්ෂුවගේ සිරුරට වත් කර අපි මුළු සිරුරම සෝදා පිරිසිදු කරා. බුදුහිමියන් භික්ෂුවගේ හිසත් මම ඔහුගේ දෙපාත් ඔසවා අපි දෙදෙනා එකතුව ඔහුව අසුනක සතපැව්වා. අනතුරුව බුදුහිමියන් භික්ෂූන් රැස් කරවා කතා කළා. මහණෙනි මෙතන රෝගී අය කවුරුවත් ඉන්නවාද? එහෙමයි කියා තවත් භික්ෂුවක් පිළිතුරු දුන්නා. ඒ රෝගය කුමක්ද කියා බුදුන් වහන්සේ විමසුවා. ඒ භික්ෂුවට පාචනය කියා භික්ෂුව පිළිතුරු දුන්නා. ඒ භික්ෂුවගේ ඕනෑ එපාකම් බලන්නට තවත් භික්ෂුවක් සිටිනවාද? නැහැ ස්වාමීනි. ඒ භික්ෂුව කිසි කෙනෙක් බලා නොගන්නේ ඇයි කියා බුදු හිමියන් විමසුවා. ස්වාමීනි ඒ භික්ෂුව වෙනත් භික්ෂූන්ගේ අවශ්‍යතාවයන් ඇතිවිට උදව් කළේ නැහැ. ඒ නිසා භික්ෂූන් ඒ භික්ෂුවට උදව් කරන්නේ නැහැ. යයි පිළිතුරු දුන්නා. මහණෙනි, ඔබලා රැකබලා ගන්නට ඔබලාට මව නැහැ, පියෙක් නැහැ. ඒ නිසා මහණෙනි, ඔබලා එකිනෙකා බලාගන්නේ නැත්නම් ඔබලාට උදව් කරන්නේ කවුරුන්ද? මෙය මතක තබා ගන්න රෝගී වූවන් බලා ගන්නා භික්ෂූන් මාව බලා ගන්නවා හා සමානයි කියා බුදුන් වහන්සේ මේ වදන් පැවසූ විට රැස්ව සිටි භික්ෂූන් වහන්සේලා සුසුමක් අල්ලා රඳවා ගත්තේ බුදු හිමියන් Taman අතර සිටි රෝගී භික්ෂුව ගැන මුල සිටම දැන සිටි බව තේරුම්ගත් නිසාය අපේ පැවැත්මෙන්ම අප හැමදෙනා එකිනෙකාට යාව සිටින බව බුදු හිමියන් පැහැදිලි කළා. එක් අයෙකුට කරන උපකාරය හෝ උදව්ව අන් හැම දෙනාටම කරන උපකාරයක් බවත් එයට බුදු හිමියන්ද ඇතුළත් බව ආනන්ද හිමි පවසයි. මා බුදු හිමියන්ගේ ශාරීරික අවශ්‍යතාවයන්ට වසර ගණනාවක්ම සේවා කරන්නට ඇති. අවශ්‍ය වූ විට බෙහෙත් දී සුවපත් කරන්නට ඇති යයි ජීවක පවසයි. නමුත් උන්වහන්සේම අන් අය සුවපත් කරන්න ගිය වාර නිමක් නැහැ. බුදුන් වහන්සේ උදෑසන පෙරලා ආපසු කුමක්ද කරන්නේ? උපාලි හිමි විමසයි. දානයක් නොවේ නම් උන්වහන්සේ පිඬුසිකා වඩින්නට පිළියෙල වෙනවා යයි ආනන්ද හිමි පිළිතුරු දෙයි. ඇතැම් විට තනිවම වඩිනවා. ඇතැම් විට භික්ෂූන් කණ්ඩායමක් සමග වඩිනවා. දඹදිව මහා රජවරුන් උන්වහන්සේගේ දෙපා නැමද සිටියා. ඒ දෙපයම ගෙයින් ගෙට පාවහන් රහිතව වැඩියා. වදනක්වත් නොදොඩා නිවසක් ඉදිරියේ සිටගෙන සිටියේ ඒ ගෙහිමියන් පාත්‍රයට දන් පිළිගන්වන තෙක්ය. උන්වහන්සේගේ නිහතමානීත්වය අප හැම දිනාටම මහත් ආදර්ශයක් යැයි ජීවක පවසයි. උන්වහන්සේගේ පාත්‍රයට ඇතිතරම් ආහාර ලැබුණ පසු උන්වහන්සේ පෙරලා ආරාමයට වැඩියා. අසෝ වියේදී පවා උන්වහන්සේ විශාලාවේ අවට පිඬුසිකා වැඩියා. ආනන්ද හිමි පවසයි. හිරු මුදුන් වන්නට පෙර උන්වහන්සේ දන්වලදා අවසන් කළා. ඒ ඒ අයට ධර්මය අවබෝධ කරගත හැකි ආකාරයටයි උන්වහන්සේ ධර්මය දේශනය කළේ ඒ හැම දිනාටම පුත්කලිකව සිතුනේ උන්වහන්සේ Tamanටම එක එල්ලේ කතා කරනවායි කියයි. උන්වහන්සේගේ සරණ යන්නට උන්වහන්සේගෙන් මඟ පෙන්වීම ලබන්නට ආ අයගේ මුහුණු දැකීම අරුම සහගතයි. යයි ජීවක පවසයි. උන්වහන්සේ ඒ එන අය තුන් සරණේ හා පංච ශීලයේ පිහිටුවා අවබෝධ කරගත හැකි අයෙක් ඇතනම් ඒ අයට චතුරාර්ය සත්‍යයන්ද වඩාත් ගැඹුරු ධර්මයන්ද නිවන් මඟද පෙන්වා දුන්නා. ඇතැම් විට ගැහැණු පිරිමි දෙපක්ෂයේම අය ශාසනයට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටියා. එය සුදුසුනම් උන්වහන්සේ එයට අවසර දුන්නා. පසුව උන්වහන්සේ සුගන්ධ කුටියට වැඩම කර දෙපා දොවා තමනට පිළියෙල වූ අසුනේ හිඳගත්තා. ආනන්ද හිමි පවසයි. මෙතනින් උදෑසන කොටස අවසන්ද සෝපාක හිමි විමසයි. එහෙමයි. නමුත් දිවා වැඩසටහන ඒ සමගම ඇරඹුණා. භික්ෂු භික්ෂුණීන් උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට රැස් වුණා. උන්වහන්සේ වෙතට ආ බොහෝ භික්ෂූන්ට හා භික්ෂුණීන්ට උන්වහන්සේ භාවනාවට කමටහන් දුන්නා. අනෙක් අය ආවේ උන්වහන්සේට වැඳ පුදා ගෞරව දැක්වීමටයි. උන්වහන්සේ බොහෝ විට භික්ෂූන්ට මෙසේ අවවාද දුන්නා. ආනන්ද හිමි පිළිතුරු දෙයි. දුලබව මිනිසත් බව ලැබගන්නේ ලද දිවි ගෙවුමද අපහසු වන්නේ බණ ඇසුමත් හරි අපහසු වන්නේ දුලබවමයි බුදුවරු උපදින්නේ මේන් පසු භික්ෂූන් සුදුසු තැන් සොයා ගොස් භාවනා කරමින් කාලය ගත කළා ආනන්ද හිමි පවසයි ඒ දේශනෙන් භික්ෂූන් වහන්සේලාට පසු බුදු හිමියන් සුගන්ධ කුටියට ගොස් විවේක ගත්තා. සාමාන්‍යයෙන් උන්වහන්සේට මා උවටන කළ එක් අවස්ථාවක් තමයි මේ. උන්වහන්සේ සිංහසෙයියාවෙන් දකුණු ඇලයට හැරී සිහි බුද්ධියෙන් යුතුව මද වේලාවක් සැතපුණා යයි ජීවක පවසයි. උන්වහන්සේ අවදි වූ විට මහා කරුණා සමාපත්තියෙන් ලොව බලා වදාරනවා යයි ආනන්ද හිමි පවසයි. නිවන් අවබෝධයට සුදුසු අය ඇත්දැයි දිවසින් බලා 이르දි බලයෙන් ඒ ඒ තැන්වලට ගොස් ඒ ඒ අයට උදව් කරනවා සන්ධ්‍යාව වන විට බොහෝ දෙනා උන්වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්නට ආරාමයට එනවා මේ සාමාන්‍යයෙන් හෝරාවක් පමණ කාලයක් සාමාන්‍යයෙන් එහි යන්නේ එයින් පසු උන්වහන්සේට උදව් උපකාර අවශ්‍ය නම් පමණි ජීවක පවසයි මා මෙතනදී යමක් කියන්නම් යයි මහා කච්චායන හිමි ඉල්ලා සිටී බුදු හිමියන් බොහෝ හදවත් දිනන ආකාරය මා බලා සිටියේ හරිම සතුටින් උන්වහන්සේ ඒ කලේ හැඟීම් වලට වහල් වෙමින් නොවේ බුද්ධියට කතා කරමින් වෙනත් ආගමික නායකයන්ගේ ක්‍රියාවන්ට වඩා ඇති ලොකුම වෙනසද එයයි. බොහෝ විට උන්වහන්සේ උදාහරණගෙන පෙන්වා දෙන දෙය සාමාන්‍ය අයෙකුට පවා වැටහෙනවා. දානය, ශීලය, මෛත්‍රිය ගැන උන්වහන්සේ කතා කළා. වඩාත් මනසින් දියුණු අයට උන්වහන්සේ අනිත්‍යතාව හා සතිපට්ඨානය ගැන කතා කළා. වඩාත් මනස දියුණු අයට චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය වටහා දුන්නා. සමාජයේ සෑම තරා තිරමකම අය නිවන අවබෝධ කරගැනීමේ විශ්මිත පණිවිඩය ලබා සුභසිද්ධිය සාක්ෂාත් කරගත්තා. රාත්‍රී මුල්ම යාමය සවස 6 සිට රාත්‍රී 10 දක්වායි මේ හෝරා හතරම භික්ෂුන් වහන්සේලාට අවවාද දීමට උපදෙස් දීමට යෙද වූවා. භික්ෂූන් වහන්සේලා තම තමන්ගේ ප්‍රශ්න හා අපහසුතා ගැන ඇසූ දෙයට ඒ අයගේ සැකයන්ට උන්වහන්සේ පිළිතුරු සැපයුවා. කමටහන් දුන්නා. ධර්මයේ පිළිබඳ සැක ප්‍රශ්න ඇතිතෙන් පහදා දුන්නා. ආනන්ද හිමි පවසයි. මන් සාමාන්‍යයෙන් ප්‍රථම යාමයෙන් පසු මද වේලාවකට බුදුන් වහන්සේට උවටන් කළා. ඉන්පසු මම මද වේලාවක් භාවනා කර පෙරලා නිවහනට ගියා. මජ්ජිම යාමයේදී බුදුන් වහන්සේ විශේෂයෙන්ම දෙවි දේවතාවුන්ට ධර්මය දේශනා කළ බව මා දන්නවා. ඒ අය වෙනත් ලෝකවල සිට පැමිණ උන්වහන්සේගෙන් ධර්මයේ පිළිබඳව ප්‍රශ්න ඇසුවා. සුගන්ධ කුටිය අවට නොයෙකුත් ආලෝකය පතුරවමින් ආරාමයට පැමිණියා. ඒ සත්වයන්ගේ එළඹීමත් මා රසවින්දා. බුදුන් වහන්සේ මට වරක් කීවා ඒ දෙවි බඹුන් දිනපතාම නොයෙකුත් ප්‍රශ්න රැගෙන එන බව උන්වහන්සේ ඒ හැම දිනාම සතුටු කරමින් උචිත පිළිතුරු සැපයුවා යැයි ජීවක පවසයි අප හොඳින් දන්නා මංගල සූත්‍රය පරාභව සූත්‍රය ආදිය දේශනා කළේ මජ්ක්‍ධිම යාමේදී ආනන්ද හිමි පවසයි. පශ්චිම යාමේ මා කිසිවිටක බුදුන් වහන්සේ අසල සිටියේ නැහැ. උන්වහන්සේට අවශ්‍ය වුණත් උන්වහන්සේ කරුණාවෙන් ඉවසා එළි වනතුරු සිටියා මට කතා කරන්න යැයි ජීවක පවසයි. පාන්දර දෙකේ සිට හය දක්වා වූ පශ්චිම යාමයේ හෝරාව බැගින් හතරකට බෙදා තිබුණා. මුල්ම කොටසෙහි බුදු හිමියන් සුගන්ධ කුටියෙහි ඈත මෑත සක්මන් කළා. ඒ ශාරීරික වෙහෙස නිවන සුළු ව්‍යායාමයක්. දෙවැනි කොටසේදී දකුණු ඇලයට හැරි සිංහ සෙයිහාවෙන් සිහි කල්පනාව ඇතිවම සැතපුණා. තුන්වැනි කොටස සමාපත්තියට සමවැදී ඒ අරහත් සුව වින්දා. එයින් උන්වහන්සේගේ දැඩි දෛනික සැලසුමට අවශ්‍ය ශක්තිය නඩත්තු කර ගැනීමට සිරුරෙහි සෑම ශෛලයක්ම ශක්තිමත් වුණා. සතරවැනි කොටසේදී උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදී විශ්වයේහිම සියලුම සත්වයන්ට මෛත්‍රිය කරුණාව පතුරවා හැරියා. මේ හෝරාවේදී උන්වහන්සේ ලොව පලා වදාලා බුදු දිවසින් බැලුවා කාටද උදව් අවශ්‍ය කියා ඒ අය කෙරෙහි මහා කරුණාවෙන් උන්වහන්සේ 이르දි බලයෙන් ඊ타ම ඈත පළාත්වලට පවා ගමන් කරමින් ඒ අයට ධර්මය අවබෝධ කර දෙමින් සුවපත් කළා යයි ආනන්ද හිමි පවසයි බුදුන් වහන්සේගේ දෛනික සැලැස්මේ වඩාත්ම විශ්මිත දේ තමයි උන්වහන්සේ කිසිවක් කල්තියා සැලසුම් නොකිරීම උන්වහන්සේගේ ක්‍රියාවන් ඒ මොහොතට ඉබේම ගන්නා තීරණාත්මක ක්‍රියාවන් උන්වහන්සේට තමන්ගේ දෛනික චර්යාවන් විනීතව පහසුව කරන්නට හැම විටම හැකියාව තිබුණා. දවස සැලසුම් කරන සාමාන්‍ය කෙනෙකුට වාගේ කිසි විටක අසහනයක් තිබුණේ නැහැ. යැයි ජීවක පවසයි. ඒ උනත් හැම දිනකම උන්වහන්සේ හැම දෙයම වේදනාවෙන් තොරව ඵලදායි ලෙස මොහොතින් මොහොත ඉටු කළා. යයි ආනන්ද හිමි පවසයි. උන්වහන්සේ වැළඳූ දේ ගැන මා තුල හැම විටම කුතුහලයක් තිබුණා. එයයි බක්කුල හිමි පවසයි. විශේෂයෙන්ම මස් මාංශ අනුභවය ගැන බුදු හිමියන්ගේ වෙදදුරන් ලෙස ඔබතුමාට ඒ ගැන යමක් කිව හැකිද? වරක් උන්වහන්සේ ඔය කියන ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. උන්වහන්සේ පැවසුවා ජීවක මස් මාංශ නොකෑ යුතු අවස්ථා තුනක් තිබෙනවා. භික්ෂුවක් වෙනුවෙන් සතෙකු මරූ බව දැක හෝ අසා හෝ සැක ඇතනම් එය වළඳන්න එපා කියා එය දැක හෝ අසා හෝ සැක රහිතනම් එය භික්ෂුවක් වෙනුවෙන් මරණ ලද්දක් නොවන බව සැක රහිතනම් වළඳන්න කියා. නමුත් උන්වහන්සේ මස් මාංශ වළඳන කෙනෙක් නෙවෙයි නේද? මා එය සත්‍යයක් ලෙස දන්නවා. යයි බක්කුල හිමි පවසයි. ඒක ඇත්ත. උන්වහන්සේ මස් මාංශ වැළඳූ අයෙක් නොවේ. නමුත් දානයකදී ඒ දන් පිළිගන්වන අය අමනාප කරන්නට සිත රිදවන්නට උන්වහන්සේ කැමැති උනේ නැහැ. ඇතැම් විට පිඩු සිඟා යන විට කෙනෙක් පාත්‍රයට පිළිගන්වන දේ පිළිබඳව නොසතුට ඇති කරන්නට බෑ. උන්වහන්සේ තෝරා බේරා අරක මේක අවශ්‍යයි කියන කෙනෙකුන් නොවේ. නමුත් උන්වහන්සේ ප්‍රාණඝාතයට විරුද්ධයි. උන්වහන්සේ සාමාන්‍යයෙන් අවවාද කළේ නිර්මාංශ ආහාර වඩාත් සුදුසුසේම නිරෝගී බවයි ජීවක පවසයි. එය එතරම් පැහැදිලි නැති පිළිතුරක් නේද? ස්වාමීනි බුදු හිමියන් කිසිවෙටක කිසි දෙයක් ගැන දැඩි නීති පැනවූයේ නැහැ. උන්වහන්සේගේ පංචශීලයේ පවා ඒ ආකාරයි. උන්වහන්සේට උමනා උනේ කෙනෙකුට තීරණ ගැනීමේ නිදහස ඇති කිරීමයි. ඇතැම් විටක සිල් බිඳීමෙන් දැඩි පශ්චාත්තාවපයක් ඇති නොවීමයි. ඇතැම් විට අසාමාන්‍ය අවස්ථාවන් වල පාලනයක් කරන්න බැරි අවස්ථාවල මිනිසුන් අතින් වැරදි සිදුවනවා. යැයි ජීවක පිළිතුරු දෙයි. ඒ තමා මා ඇසූ හොඳම තේරුම් කර දීම මහා කස්සප හිමි ජීවක අමතා පවසයි. මා සැබවින්ම විශ්වාස කරනවා ඔබතුමාගේ සේවය නිසා බුදු හිමියන්ගේ ජීවිතය වඩාත්ම ඵලදායී වුණා කියා ජීවකයාණනි ඒ වගේම ආනන්ද හිමියනි ඔබ වහන්සේගේ උපස්ථානයන්ද ඒ ආකාරයටම උදව් උපකාර වුණා ඔබලා දෙදෙනාම නිසා උන්වහන්සේට තමන් වහන්සේගේ මුළු කාලයම අනුන් වෙනුවෙන් කැප කරන්නට අවස්ථාව සැලසුණා. ජීවක මහා කස්සප හිමියන්ට වැඳ ආචාර කරයි. ඔහු අන් රහතුන් වහන්සේලාටද එසේම වැඳ ආචාර කරයි. තවමත් ඒ අය සඳ එළිය වෙඳමින් සිටිති. අහස සැහැල්ලුය. දසුන මනස්කාන්තය. මොහොතකින් යලි ඔහු ආනන්ද හිමියන් දෙසට හැරෙන විට ඒ දැසේ කඳුළු පිරී තිබේ. මේ කාරුණික වෙදතුරාණන්ගේ ජීවිතයට මින්පසු ඒ ලද සතුටෙහි අඩුව පුරවන්නට නොහැකි බව සියලු රහතුන් වහන්සේලාට පැහැදිලිය. බුදු හිමියන්ගේ ඒ සමදතාව රහිත අන් සියලු දෙනාගේම ජීවිතවලටද ඒ අඩුව එසේමය